ප්‍රිය රූපයක් නම් කුසල විපාක සම්පටිච්ඡනේ අපේ රූපයක් නම් අකුසල විපාක සම්පටිච්ඡනය. මනෝ ධාතු උප්පජ්ජිත්වා නිරුද්ධ සමනන්තරා මනෝ විඥාන ධාතු උප්පජ්ජති. ඊට පස්සේ තියෙන්නේ සම්තිරණ සිත. ඒකෙත් අර විදියට ප්‍රියාප්‍රිය ආකාරය අනුව සම්තිරණේ වෙනස් වෙනවා. ඒතර සම්තිරණ තුනක් තියෙනවා සිත් ඒ අරමුණ තීරණය කරන්නාක් මෙන් පහළ වෙන ඒ සිත් ටික ඇතුළත් වෙන්නේ ඒ සිත් තුනමත් ඇතුළත් වෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවට. ඒ නිසා තමයි කියන්නේ මනෝ ධාතු උප්පජ්ජිත්වා නිරුද්ධ සමනන්තරා මනෝවිඤ්ඤාණ ධාතු උප්පජ්ජති. මේ කියන සංකීර්ණ සිත උපදිනවා. ඊට පස්සේ වැඩ කරන වත්තපනේ, ජවන, ඊට පස්සේ තදාරම්මන කියලා කියනවා. ඊට පස්සේ එහෙම නැත්නම් භවංග කියලා කියනවා. භවංග බොහෝ වැඩ කරනවා. ඒ ඔක්කොම මනෝවිඤ්ඤාණ ධාතුවට. ඒ නිසා ඒකේ නැවත නැවත තෝරන්න දෙයක් නැහැ. විශේෂත්වයක් තියෙන තැන තමයි මෙතන විස්තර කරලා දුන්නේ. මොකද මනෝ ධාතුව, චක්කු විඤ්ඤාණය, ඊට පස්සේ මනෝ ධාතුව, ඊට පස්සේ මනෝවිඤ්ඤාණ ධාතුව. සංචිත වශයෙන් තුනයිනේ තියෙන්නේ. පංච විඤ්ඤාණ, මනෝ ධාතු, මනෝවිඤ්ඤාණ ධාතු. එතකොට දැන් මෙතනදී පංච විඤ්ඤාණ කියනකොට මේ කියන චක්කු විඤ්ඤාණයට විකල්ප වශයෙන් සද්දයක් නම් ඇහුනේ සෝත විඤ්ඤාණය පහළ වෙන්නට පුළුවන් ගඳ සුවඳක් නම් දැනුනේ ගාහන විඥානය පහළ වෙනවා. ඊළඟට රස නිරස දෙයක් නම් ජීවා විඥානය පහළ වෙන්නේ. ඊළඟට ස්පර්ශයක් නම් ප්‍රියාප්‍රිය කාය විඥානය පහළ වෙන්නේ. ඒ විදිහට ඒ විඥාන චක්කු විඥාන කියපු අවස්ථාවට චිත්ත වීතියක එන්නේ ඒ පහම විකල්ප වශයෙන් වැඩ කරන්නට පුළුවන්. ඒ වගේම අප්‍රිය ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අප්‍රිය ප්‍රිය ඒ අනුව අකුසල කුසල චක්කු විඥාන ආදියත් පහළ වෙනවා කියලා දැනගන්න ඔන්න විභංග ප්‍රකරණේ චිත්ත වීති පිළිබඳව චිත්ත නියාමයේ පිළිබඳව විග්‍රහ කරලා තියෙන හැටි ඊළඟට ප ဋ ාණ ප්‍රකරණය තමයි ඊටත් වඩා 18 ආකාරයකට 18 වෙනි ශීර්ෂය නම් සාමාන්‍යයෙන් මුලේවා පිළිබඳවම සමස්තය කුළු ගැන්වීමක්. එහෙම නැත්නම් 17 ආකාරයකට මේක විස්තර කරලා තියෙනවා. ඒක බලන්න පළවෙනි එකේ අපි ඒක ඔබට සජ්ජායනා කරලා විග්‍රහ කරන්නම්. අනන්තරප්පච්චයෝති චක්කු විඥාන ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං අනන්තරපච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පේත්ත කාච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පේත්ත කානංච ධම්මානං අනන්තරපච්චයේන පච්චයෝ සෝත විඥාන ධාතු තං සම්පේත්ත කාච ධම්මා මනෝ ධාතුයා තං සම්පේත්ත කානංච ධම්මානං අනන්තරපච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පේත්තකා ච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං අනන්තරප්පච්චේන පච්චයෝ ධාන විඥාන ධාතු තං සම්පේත්තකා ච ධම්මා මනෝ ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං අනන්තරප්පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පේත්තකා ච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඥාන ධාතු තං සම්පේත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පේත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කාය විඥාන ධාතු තං සම්පේත්ත කාච ධම්මා මනෝ ධාතුයා තං සම්පේත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පේත්ත කාච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පේත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තරප්පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තරප්පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තරප්පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තරප්පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තරප්පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තරප්පච්චේන පච්චයෝ යේසං යේසං ධම්මානං අනන්තරා යේ ධම්මා uppajjanti චිත්තචේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අනන්තරප්පච්චේන පච්චයෝති ඔන්න අනන්තර ප්‍රත්‍යේන ශීර්ෂ කොටස් මේ 18 අපි දැන් එකින් එක විස්තර කරලා ගන්නවා පළවෙනි එක මුල් මුල් මුලින් මුලින් පහළ වෙන චක්කු විඥාන ධාතුව. ඒක කුසල විපාක වෙන්නට පුළුවන් අකුසල විපාක වෙන්නට පුළුවන්. ඒ කියන චක්කු විඥාන ධාතුච තං සම්පයුත්ත කාච ධම්මා. ඒක අපි හඳුන්වා දීම ඉස්සරලා ගත්තොත් හොඳයි කියලා නැවත හිතෙනවා. අනන්තර ප්‍රත්‍ය. අනන්තර ප්‍රත්‍ය කියන වචනේ තේරුම මුලින් ඉපදිලා ඊළඟ ඉපදෙන එකට උපකාර වෙන එක. තේරෙනවද? මුලින් ඉපදිලා ඊළඟ ඉපදෙන චිත්තක්ෂණයට මුලින් චිත්තක්ෂණේ ඉපදීම ඊළඟ චිත්තක්ෂණේ ඉපදීමට උපකාර වේ. මොකද අනන්තර ප්‍රත්‍යයෙන් විස්තර වෙන්නේ රූප ගැන නෙමෙයි, නිර්වාණය ගැන නෙමෙයි, කෙලින්ම චිත්තචෛසික පිළිබඳව. චිත්තචෛසික පැවතීගෙන යන ආකාරය, චිත්තෝත්පාද පැවතීගෙන යන ආකාරයනේ විස්තර වෙන්නේ. ඔය චිත්තෝත්පාදය කියලා කියන්නේ පින්වතුනි චෛතසික සහිත සිත. තේරෙනවද? චිත්තය කියන්නේ තනිකර සිත, චෛතසික ටික තනිකර සිත, චිත්තචෛතසික එක සිතක වැඩ කරන චිත්තචෛතසික ටික ඔක්කොම ගොනුවම ගත්තට පස්සේ ඒකට චිත්තෝත්පාදේ කියලා කියනවා. එතකොට මේ කියන මෙන්න මේ අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ මුලින් ඉපදීම දෙවෙනි එක ඉපදීමට හේතුයි. අන්න ඒකයි. අතරක් නැහැ. මේ චිත්තෝත්පාද ඉපදීමෙහිලා අතරක් නැහැ. එක චිත්තෝත්පාදයක් උපදිනවා ඒක උත්පාද රීති භංග තුනෙන් සමන්විතයි ඒත් එක්කම දෙවෙනියක උපදිනවා අතරක් නැහැ දැන් අපි ජීවත්ව ඉන්නකොට අපේ හිතක් ඉපදිලා තිබිලා බිඳිලා තව හිතක් ඉපදෙනවනේ කෙනෙකුගේ චුතිය සිද්ධ වෙලා පටිසන්ධි සිද්ධ වෙනකොටත් ආය අතරක් නැහැ වෙලාවක් නැහැ අමතර වෙලාවක් නැහැ කෙනෙක් මෙහෙන් චුත වෙලා අපි කියන්නකෝ දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා අවීචේ උපදිනවා කියන්නේ. ඒතර මෙහි චුති චිත්තක්ෂණේ තියෙනවා ප්‍රතිසන්දි චිත්තක්ෂණේ ඊළඟට දිව්‍ය ලෝකෙ හරි අර කොහේ හරි. දැන් අපි ජීවත්ව ඉන්නකොට මේ අපේ එක හිතක් ඉපදිලා ආහිතක් මිදෙන ඒ හිත ඉපදිලා තිබිලා බිඳිලා තව හිතක් උපදිනවනේ. ඒ අතර කාලේ චුතියයි පටිසන්ධියයි අතර කාලේ වෙනසක් නෑ අතරක් නෑ. අර සාමාන්‍යයෙන් කියන්නේ කෝඩැල්ලා අල්ලාගෙන හිටපු තැන අත්හරින්නේ තව තැනක් අල්ලානේ. අන්න ඒ වගේ කෙනෙක් ජීවත් වෙ ඉන්නකොටත් එක චිත්තයක් බෙදිලා තව චිත්තයක් පහළ වෙනවා අතරක් නැහැ. කෙනෙක් චුතියටපත් වෙලා ප්‍රතිසන්දිය ගන්නවා අතරක් නැහැ. එතකොට දැන් මේ අනන්තර ප්‍රත්‍ය කියන එක ලැබිච්ච ඉතිහාසය අපට කියන්නට බෑ. මොකද හේතුව? චිත්ත පරම්පරාවේ කෙලවරක් නැති නිසා. දැන් අවිද්‍යාවේ කෙලවරක් නැහැ කියලා කියන්නේ අවිද්‍යාව මෝහයනේ. පුබ්බා කොටි නපඤ්ඤායති අවිජ්ජා නීවරණයෙන් වෙලිලා. ඒතර ඒ නිසා අවිද්‍යාව තිබුණා කියලා කියන්නේ. ඉතින් හිත තියෙන්නට ඕනනේ. ඒතර අවිද්‍යාවේ කෙලවරක් නැහැ කියලා කියන්නේ සිතෙත් කෙලවරක් නැහැ. චිත්ත පරම්පරාවෙත් කෙලවරක් නැහැ එතකොට. එතකොට දැන් මෙතනදී එහෙම බලනකොට මේ අනන්තර ප්‍රත්‍ය නොලැබෙන්නේ රහතුන් වහන්සේගේ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේගේ චුතිසිත පමණයි අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නොවන්නේ ඉදිරියේ සිතකට. දැන් රහතුන් වහන්සේගේ චුතිසිතටත් ඊට මෙහා පැත්තේ චිත්තක්ෂණය අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට බුදුපස්සේ බුදුමහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නැවත ප්‍රතිසන්දි ගන්නේ නැති නිසා ඒ චුතිසිත අනන්තර ප්‍රත්‍යයෙන් තවත් සිතකට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. හැබැයි චුතිසිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා මෙහා පැත්තේ සිත. බලන්න මේ විග්‍රහයක තියෙන පුළුල් බව මොනතරම් පරාසයක් ආවරණය කරනවද කියලා ඔබ බලන්න. මේ ਸਰවඥතා ඥාණය අනන්තයි කියවා වගේ ඒ ਸਰවඥතා ඥාණයට හසු වෙච්ච මේ ධර්මයේ දෙපින්වතුනි අනන්තමයි අනන්තමයි එතකොට මෙන්න මේ අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකයි ඒකේ අපට භෞතික උපමාවක් දෙනවා සක්විති රජ පැවිද්දට යෑම රජතුමාගේ පුත්‍ර රත්නයට රාජ්‍ය ප්‍රාප්තියට හේතු වෙනවා වගේ කියලා අනන්තර ප්‍රත්‍යයට උපමාවක් දෙනවා. එතකොට ඒක එක භෞතික උපමාවක්. ඒක 100%ක් මෙතෙන්ද ගැලපෙන්නේ නමුත් ඒ પરම්පරාව නිසා ශක්විත රජවරු වෙන්නේ. ඒ රජතුමා රාජකම අත්හැර දාලා දැන් යනවා පැවිද්දට පැවිදි වෙන්න යනවා. ධාර්මික රජවරුනේ. බොසතාන් වහන්සේත් කොතකොත් එහි ඉපදිලා තියෙනවන්නේ ශක්විත රජ වෙලා අත්හැර දාලා යනවා රජ කුමාරට රාජ ප්‍රාප්තිය ලැබෙනවා. රජකුමරා රාජප්‍රාප්තියට එනවා. බලන්න රාජප්‍රාප්ත වෙනවා. බලන්න එතනදී මෙන්න එතකොට දැන් අපි කියමුකෝ දැන් සක්විති රාජ පරම්පරාව යම් කාලයකදී දසරාය ධර්මයට අනුකූලව දස සක්විතිවත් පුරන් නැතිකොට චක්‍රරත්න ආදී පහළ වෙන්නේ නැහනේ. එතකොට මොකද වෙන්නේ? ආන්න එහෙනම් ඒකත් තේරුම් ගන්න අර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ පිරිනුවම් පානකොට ඒ චුතිසිත තවස් සිතකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අවසාන සක්විති රජතුමා පහළ වුණාට පස්සේ ඊළඟට ඉන්න අය දසක්විතිවත් ආදී පිරුවේ නැත්නම් ආය සක්විති රජ වීමක් නැහැ. කාලයකට සක්විති රජ වීමක් නැහැ. අන්න ඒ වගේ තමයි. හැබැයි ඉතින් ආය සක්විති රජවරු පහළ වෙන්න පුළුවන්. ඒ වගේ බුදු වෙච්ච උතුමගේ මේ පසේ බුදු රහත් වෙච්ච උත්තමයන් වහන්සේගේ මේ එහෙම වෙලා කාලෙක ධායපාරක් හිත ඇතිවීමක් එහෙම වෙන්නේ නැහැ. මේකේ මේකේ මේ උපමාවක් කියන්නේ උපමාවක සියල්ල ගන්නෑ උපමේයයට. එක කොටසක් තමයි. හඳ මෝන වාගේ කීවට පස්සේ හදේ නෑ ඇස් කන් නැහැය. එතකොට හඳේ තියෙන පැහැපත් භාවය නිසා තමයි මූණට කෙනෙකුගේ උපමා කරන්නේ. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මේ අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ මුලින් ඉපදෙන්නට ඕනේ චිත්තක්ෂණය දෙවෙනියක උපදින්නට. එහෙනම් ඒකෙන්ම තේරුම් ගන්න අර අනවතග්ගෝයම් බික්කවේ සංසාරෝ කියන එක මෙතෙන්ද ගැලපෙන හැටි කොච්චර මැච්චෙනවද කියලා බලන්න. කොච්චර ගැලපෙනවද කියලා බලන්න. ඒ අපි සාමාන්‍ය සූත්‍රයකින් අහන බණපදයේ ඒක තමයි දාර්ශනික විග්‍රහයක් කිරීමට අභිධර්මයේ දැන ගැනීම සූත්‍රයේ කියන ධර්මකාරණයක් පිළිබඳව විශ්ලේෂණයක් කිරීමට අභිධර්මඥානයේ බෙහෙවින් උපකාර වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට අනන්තර ප්‍රත්‍ය මුලින් ඉපදීම ඊළඟ දේ ඉපදීමට උපකාර වීම කියන එක මෙතන ගන්න. එතකොට මේකෙදි බලන්නට පළවෙනි එක කියන එතකොට චක්කු විඥාන ධාතු ච තං සම්පයුක්ත කරක් ගන්න. චක්කු විඥාන ධාතුව කියන මේ සිතත් ඒකේ වැඩ කරන චෛතසික හතනේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මේ හතමනේ මේ චක්කු විඥාන දෙකෙත් සෝත විඥාන දෙකෙත් ගාහන විඥාන දෙකෙත් ජීවහා විඥාන දෙකෙත් කාය විඥාන දෙකෙත් මේ සිත් 10න් වැඩ කරන චෛතසික 7යිනේ. එහෙම ගත්තට පස්සේ ඒ කියන සිත ඒ චක්කු විඥාන සිතට පස්සේ පහළ වෙන්නේ ඒ චිත්තක්ෂණයට පස්සේ පහළ වෙන්නේ සම්පටිච්ඡනේ. කුසල විපාක චක්කු විඥාණය නම් පහළ වුණේ තේ රූපයක් පෙනිලා සම්පටිච්ඡනේ කුසල විපාකයි. කුසල විපාක වුණත් අකුසල විපාක වුණත් සම්පටිච්ඡනේ මනෝ ධාතුවම තමයි. එතකොට මනෝ ධාතුව කියන මේ සම්පටිච්ඡන කියන චිත්තක්ෂණය පහළ වෙන්නේ චක්කු විඥාණය කියන මේ චිත්තක්ෂණයට තේරෙන විදිහටම කීවොත් දකුණු පැත්තෙන් කියලා හිතා ගන්නකො. දකුණු පැත්තෙන්. එතකොට ඒ නිසා චක්කුඥානසිත කල්යතු ඉපදීලා සම්පටිච්ඡනසිත පහළ වීමට හේතු වුණා. එතකොට සම්පටිච්ඡනසිත චක්කු විඥාන ආදී ඒ විඥාන පහෙන් එකක් පහළ වුනේ නැත්නම් සම්පටිච්ඡනසිත පහළ වෙන්නේ නැහැ. ඒක ධර්මතාව. චිත්ත නියාමය. චක්කු විඥානසිත පහළ වෙන්නටම ඕනේ පහළ වෙලා ඊළඟට සම්පටිච්ඡන කියන මනෝ ධාතුව පහළ වෙන්නේ. බලන්න එතකොට දැන් පහළ වෙන්නට ඕන හැබැයි පහළ වෙලා නැති වෙන්නත් ඕනේ නේ. ආ ඒකට කියන්නේ වෙනත් ප්‍රත්‍යය. ඒකට කියන්නේ නත්ති ප්‍රත්‍යය. ඈ ඒකට කියන්නේ නත්ති ප්‍රත්‍යය. සමනන්තර නිරුද්ධා චිත්ත චේතසිකා ධම්මා පච්චුප්පන්නානං චිත්තචේතසිකානං ධම්මානං නත්ති පච්චේන පච්චය. අන්න ඒක අපිට ඉස්සරහට විස්තර ඒකට නත්ති ප්‍රත්. ඒ කියන්නේ මුලින් ඉපදිලා චිත්තක්ෂණේ නිරුද්ධ වෙනවා ඊළඟ චිත්තක්ෂණේ ඉපදීමට ඒකට කියන්නේ නත්ති ප්‍රත්‍ය. මුලින් චිත්තක්ෂණේ ඉපදීම මාත්‍රයම ඊළඟ චිත්තක්ෂණේ දකුණු පැත්තේ චිත්තක්ෂණේ පහළ වීමට උපකාරයි. ඒකට කියන්නේ අනන්තර ප්‍රත්‍ය. සමීපයේ පහළ වෙච්ච චිත්තක්ෂණය ඊළඟ චිත්තක්ෂණය පහළ වීමට ආධාරයි. මොකද චිත්ත පරම්පරාවේ අතරක් නැහැ. යටත් පිරිසෙන් යම්කිසි කෙනෙක් අචිත්තක භාවනා කරලා අසඤ්ඤ සත්‍ය උපදිනවා. අසඤ්ඤ සත්‍ය කල්ප 500ක් මහා කල්ප 500ක්. එතකොට මෙහෙන් අපි කියමුකේ ධානයේ වඩලා චුත වෙනවා. චුතිසිත. එහෙ පහළ වෙනවා ජීවිත නවකයේ කල්ප 500ක් අසඤ්ඤ සත්පේ. කල්ප 500 වෑමෙන් චුතිය සිද්ධ වෙනවා ආය විඥානයේ සහිත භවයක පහළ වෙනවා. ඒ පහළ වෙනකොටත් මෙහෙන් චුත වෙනකොට පහළ වෙච්ච චුති චිත්තය අර නැවත විඥානයේ සහිත භවයක පහළ වෙන ප්‍රතිසන්දි චිත්තයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. තේරුණාද? ඊළඟට මෙහෙම හිතන්න. දැන් කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවදිනවා. සමවැදිලා දවස් 7ක් ඉඳලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. එතකොට දැන් නිරෝධ සමාපත්තියට සමවදින්න ඉස්සලා චිත්තය අචිත් චිත්තේ නැති කරන් ඉස්සරලා විරාමයේ තියන් ඉස්සරලා චිත්තය පහළ වීම නතර කරන් ඉස්සලා යම් චිත්තක්ෂණයක් පහළ වුණා නම් ආය නිරෝධ සමාපත්තිය නැගිටලා යම් චිත්ත පරම්පරාවක් පහළ වෙනවා නම් රහතුන් වහන්සේට නම් අරහත් ඵලසිත අනාගාමී උතුමන් වහන්සේට නම් අනාගාමී ඵලසිත නිරෝධ සමාපත්තියට සමාදින මෙහා පැත්තේදී අවසාන චිත්තයක් පහළ වුණා නම් ඒ චිත්තේ අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳලා රහතුන් වහන්සේ නම් අරහත් ඵලය සිතක් පහළ වෙන්නේ අනාගාමී උතුමන් වහන්සේලා නම් අනාගාමි ඵලසිත. ඒ ඵල හිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අර නිරෝධ සමාපත්තියට සමවැදීමට පෙර අවසානයේට පහළ වෙච්ච චිත්තක්ෂණය. එහෙනම් අනන්තර ප්‍රත්‍ය ශක්තිය නොවන්නේ බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේගේ චුතිසිත පමණයි චුතිසිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණාට චුතිසිත තවත් සිතකට ප්‍රත්‍ය වීමක් නැහැ ප්‍රත්‍ය වෙනවා නම් එහෙනම් ප්‍රතිසන්දි ගන්න ඕනේනේ ඉතින් රහතුන් වහන්සේ ප්‍රතිසන්දි ගන්නෑ අනිත් සියල්ලටම අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙලා තියෙනවා ඒක තමයි කීවේ චක්කු විඥාන ධාතුව මෙන්න කියන සම්පටිච්ඡනය කියන ඊළඟ හිත ඉදීමට ආධාරයි ඉදීම වශයෙන් ඉපදලා නිරුද්ධ වීම වශයෙන් ආධාර වෙන එක නත්ති ප්‍රත්‍ය නැත්නම් විගත ප්‍රත්‍ය. මේ කියන්නේ ඉපදීම මාත්‍රේ. මොකද ඒ චිත්තක්ෂණ ඉපදිලා තමයි ඊළඟ චිත්තක්ෂණේ පහළ වෙන්නේ. හැබැයි සම්පටිච්චන චිත්තක්ෂණේ පහළ වෙනකොට අර චිත්තක්ෂණේ නැහැ. ඒ චිත්තක්ෂණේ තියෙනවා නම් මේක පහළ වෙන්න බෑ. මොකද එක කෙනෙකුට එක සිතයි පහළ වෙන්නේ දෙකක් පහළ වෙන්නට බෑ. ඒක තමයි කියන්නේ මේ ප්‍රත්‍ය දෙවර්ගයක්. බලන්න කොච්චර සියුම්ද කියලා. මුලින් පහළ වෙන එක ඊළඟ දෙවෙනි සිත පහළ වීමට ආධාරයි මුලින් පහළ වෙච්ච එක බිඳෙන එක දෙවෙනි සිත පහළ වීමට ආධාරයි මුලින් පහළ වීම මාත්‍ර අනන්තර ප්‍රත්‍යයයි මුලින් චිත්තක්ෂණය පහළ වෙලා නිරුද්ධ වීම ඊළඟ සිත පහළ වීමට උපකාර වීම නැති ප්‍රත්‍යය ඒක තමයි මේ කියවේ චක්ඛුඥාන ධාතුවත් ඒක වැඩ කරන චෛතසික ටිකක් ඊළඟට පහළ වෙන මනෝ ධාතුව නැමැති සම්පටිච්ඡන සිත පහළ වීමට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟ එක මනෝ ධාතු චතන් සම්පයුක්ත කාච ධම. ඒ කියන සම්පටිච්ඡන සිතත් ඒක වැඩ කරන චෛතසික සමූහයත් මනෝවිඤ්ඤාණ ධාතුවත් ඒක වැඩ කරන චෛතසික වලටත් ආධාරයි. මනෝවිඤ්ඤාණ ධාතුව කියන්නේ එතන ගනි සම්තිරණ. ඡන්දයයි ප්‍රීතියයි වීරියයි හැර අනිත් චෛතසික 10ක් තමයි සම්තිරණ උපේක්ෂාසගත සම්තිරණ සිත්වල වැඩ කරන්නේ සෝමනසාගත සම්තිරණේ ආවනම් එතෙන්ද අතිෂ්ඨ අතිශයෙන් ඉෂ්ඨ රූපාරාමණයක් ශබ්දාරාමණයක් ආදී වශයෙන් හැමනම් ඉන්නේ සෝමනසාගත සම්තිරණය එසේ නමුත් ඒ සිත් තුනම මනෝවිඤ්ඤාණ ධාතුව කියන සිත් කුලකයට ඇතුළත් වෙනවා ඒක තමයි මෙතනදී කීවේ මනෝ ධාතු චතං සංපයුත්තකාච ධම්මා මනෝ විඥාන ධාතු යතං සංපයුත්තකාණං ච ධම්මාන. එතන මනෝ විඥාන ධාතුව කියලා කීවේ ඒ සිත් 76 සම්තිරණ සිත් තුනෙන් කොක හරි එකක් සහ ඒකේ වැඩ කරන චෛතසික සමූහය. පහළ වීමට උපකාරයි. මුලින් ඉපදීම වශයෙන් සම්තිරණ සිත එකපාර පහළ වෙන්නට බෑ. ඒක පහළ වීමට මුලින් පහළ වෙන්නට ඕනේ අර කියන සම්පටිච්චන සිත. මම හිතනවා පැහැදිලි. ඊට පස්සේ තව තියෙනවානේ වත්තපනේ ඊට පස්සේ ජවන ඒවා ගන්න අවශ්‍යද? ඒවා ඉදිරියටත් විස්තර වෙනවා මේ ක්‍රමයට අවශ්‍ය කරන්නේ මොකද? වත්තපනේ කියන්නේත් මනෝ විඥාන ධාතුව. ජවන කියන්නේත් මනෝ විඥාන ධාතුව. ඊට පස්සේ න ගත්තොත් මේ තදාරම්මන කියන චිත්තක්ෂණ එනවා ඒකත් මනෝ විඥාන ධාතුවට. ඊට පස්සේ භවංග එනවා ඒකත් මනෝවිඤ්ඤාණ ධාතුවට. එතකොට ඒක කියන්න දෙයක් නැහැනේ. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් එහෙනම් සම්තිරණ සිත කියලා ගන්නකො ඒක මනෝවිඤ්ඤාණ ධාතුව. එහෙමනම් අපිට මේක ගන්න පුළුවන්. මනෝවිඤ්ඤාණ ධාතුව ඉපදිලා ඉපදීම ආයත් මනෝවිඤ්ඤාණ ධාතුව ඉපදීමට ආධාරයි. ඒකමනේ එතකොට හැඳින්වීම වශයෙන් ඊළඟට අපි කියමුකෝ දැන් වොත්තපනේ ඉපදිලා ඊළඟට ජවන උපදින්නේ කියලා පළවෙනි ජවනය කියලා. එහෙනම් වොත්තපනේටත් නම මොකද්ද? මනෝවිඤ්ඤාණ ධාතුවේම සිතක්මනේ. ආ මනෝවිඤ්ඤාණ ධාතුව ඉපදීම පළවෙනි ජවණය කියන්නේ ඒත් මනෝවිඤ්ඤාණ ධාතුවේ සිතක්. එහෙනම් මොකද්ද කියන්නේ? මනෝවිඤ්ඤාණය ඉපදීම මනෝවිඤ්ඤාණය ඉපදීමට ආධාරයි. ඉතින් ඒක තේරුමක් නැහැ නේ එහෙම කියන එක. ඒක වෙනත් විග්‍රහයකින් ඉස්සරහට එනවා. තේරුණාද? එනිසා දැන් මේ අර විඤ්ඤාණ ධාතුව අපි හතකට බෙදුවානේ. ඒ හත අනුව තමයි මේ විග්‍රහය මෙතනදී ගන්නෙ. ඊළඟට බලන්න සෝත විඤ්ඤාණ ධාතුච තං සම්පවිත්තකාච ධම්මා මනෝ ධාතුයා තංසම්පේත කාණංච ධම්මානං අනන්තරප්පච්චේන පච්චය. ඒ කියන්නේ දැන් අර ඉස්සරලා අපි චක්කු විඥාන ධාතු වෙනුවට දැන් ගන්නේ සෝත විඥාන ධාතු. ඉස්සලා රූපයකුයි අරමුණු කළේ දැන් අරමුණු කරලා තියෙන ශබ්දයක්. ඒ නිසා එතන පංචද්වාර වර්ගයට පස්සේ උපදින්නේ සෝත විඥානය. ඒ සෝත විඥානයත් කුසල විපාක අකුසල විපාක වශයෙන් බෙදෙනවා. ඒක ප්‍රිය ශබ්දයක් අප්‍රිය ශබ්දයක් ලෙසට. කෙසේ නමුත් සෝත විඥාන ධාතුවම තමයි සිත් දෙකෙන් එකක්. එතකොට මේ සෝත විඥාන ධාතුවත් ඒක වැඩ කරන චෛතසික හතක් කියන මේ චිත්තෝත්පාදය මනෝ ධාතුයට සංසම්පයුක්ත කාණංච ධම්මාන. මනෝ ධාතුව කියන චක්කු විඥානයේ කියපු විදිහමයි. සම්පටිච්ඡන සිත් දෙකෙන් එකක් පහළ වීමටත් ඒකේ චෛතසික දෙකක් චෛතසික මුලුල පහළ වීමටත් අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. මුලින් ඉපදිලා ඊළඟ ඉපදීමට ඒ පිළිවෙල සකස් වීමට ආධාර වෙනවා. එතකොට එතනත් වෙන අනන්තර ප්‍රත්‍ය. ඊළඟට මනෝ ධාතු චතං සම්පේත කාච ධම්මා මනෝ විඥාන ධාතු යතං සම්පේත කාණංච ධම්මන. එතන මනෝ ධාතුව කියන්නේ ඒතර සම්පටිච්ඡනේම තමයි. සම්පටිච්ඡනේට පස්සේ සම්තිරණේ. ඒ නිසා තේ සම්පටිච්ඡන කියන මනෝ ධාතුවත් ඒක වැඩ කරන චෛතසික ටිකක් කියන ඒ චිත්තෝත්පාදේ ඉපදීම මනෝ විඥාන ධාතුව නැමැති සම්තිරණ සිතත් ඒක වැඩ කරන චෛතසික මුලුලත් පහළ වීමට ආධාරයි. ඊට පස්සේ කියන්න දෙයක් නෑ අර කියපු විදිහට සම්තිරණෙත් මනෝවිඥාන ධාතුවමයි ඊට පස්සේ වත්තපනෙත් මනෝවිඥාන ධාතුවමයි ජවන් මනෝවිඥාන ධාතුවමයි ඔන්න ඔය විදිහට එහෙනම් දැන් ඔතනින් එහාට මා කියන්නේ නැහැ ඔක ගැන ඊට පස්සේ චක් විඥාන කියන හිරසට සෝත විඥානේ දැම්මා වගේ සෝත විඥානේ නැතුව අපි ගන්ධාරම්මණයක් ගත්තා නම් එතනනේ ගාහන විඥාන ධාතුව මනෝ ධාතුව නැති සම්පටිච්චිනේ වෙනසක් නැහැ ඊළඟට අපෙන් රසයක් නම් ගත්තේ ප්‍රියාප්‍රිය එහෙනම් ගාහන විඥාන ධාතුව කියන තැනට වැටෙන්නේ ව්‍යුහා විඥාන ධාතුව. ඒක ඊට පස්සේ සම්පටික් වෙන්නේ. ඒක පිළිගන්නාක් මෙන් පහළ වෙන ඒක මනෝ ධාතුව. ඊළඟට අපි කියමුකෝ කයෙන් ප්‍රියාප්‍රිය ස්පර්ශයක් අපට ලැබුණේ කියලා. එහෙමනම් එතෙන්ද එන්නේ ඒ කියපෝ චක් විඥාන තැනට එහෙම නැත්නම් සෝත විඥාන කියපු හිඩැසට නැත්නම් ගාහන විඥාන කියපු තැනට ජීවහා විඥාන කියපු තැනට වැඩ කරන්නේ සුඛ සාගත හරි දුක්ඛ සාගත හරි කාය විඥාන. ඒක තමයි කීවේ කාය විඥාන ධාතු චිතං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය. ඒ කියන සිතත් කාය විඥාන සිතත් ඒක වැඩ කරන චෛතසික හතක් ඊළඟට තියෙන මනෝ ධාතුව කීවර සම්පටිච්ඡන සිත් දෙකෙන් එකක්. ප්‍රිය ස්පර්ශයක් නම් කුසල විපාක සම්පටිච්ඡනේ අප්‍රිය ස්පර්ශයක් නම් දුක්ඛසාගත කාය විඥානේ පහළ වෙන නිසා අකුසල විපාක සම්පටිච්චනේ. එතකොට ඒ කාය විඥාන සිතත් ඒක වැඩ කරන චෛතසික හතක් කියන චිත්තෝත්පාදය ඊට දකුණු පැත්තෙන් වැඩ කරන මනෝ ධාතුවේ සම්පටිච්චන කියන සිත පහළ වීමට ඒකේ තියෙන චෛතසිකත් සමග මේ චිත්තෝත්පාදයේ පහළ වීමට උපකාරයි. අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙන. මොකද කාය විඥාණයට පසුව තමයි සම්පටිච්චන කියන සිත පහළ වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික උත්තර 10ක් කියවුණා. ඔතන 10ක් කියවුණා. ඊළඟට අපට තියෙන්නේ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චය. අපි සාමාන්‍ය හිතන්නකෝ බහුල වශයෙන් වැඩ කරන ජවන් හතක් වැඩ කරන චිත්ත වීතියක් කියන්නකෝ. ඒ ජවන් හත වැඩ කරනකොට පළවෙනි ජවනය, දෙවෙනි ජවනය ආදී වශයෙන් හත දක්වා. එතකොට පළවෙනි ජවනේ ඉපදීන්න ඕනේ නේද? කොහෙවත් චිත්ත වීතියක් දෙවෙනි ජවණයෙන් පටන් ගන්න නැහනේ. තුන්වෙනි ජවණයෙන් පටන් ගන්න නැහනේ. එතකොට පළවෙනි ජවණයෙන් පටන් ගන්නවා. පළවෙනි ජවණය පහළ වෙනට ඕනේ දෙවෙනි ජවණය පහළ වීමට. දෙවෙනි ජවණය පහළ වෙනට ඕනේ තුන්වෙනි ජවණය පහළ වීමට. තුන්වෙනි ජවණය පහළ වෙනට ඕනේ හතරවෙනි ජවණය පහළ වීමට. මේ විදිහට චිත්තක්ෂණ හතක චිත්ත වීතියක් නම් මුල් චිත්තක්ෂණ එකක් එකක් දෙවෙනි දෙවෙනි දෙවෙනි චිත්තක්ෂණයට මුලින් ඉපදීම වශයෙන් ආදාරයි. එතකොට හත්වෙනි චිත්තක්ෂණේ ඒක කුසලයකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. චිත්තක්ෂණ හතේ ජවන් වීතියට නම් කුසලයකට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒකට ඉදිරියට විග්‍රහයක් එනවා. ඒක දැන් කියනවා. ඔන්න බලන්න. පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර ප්‍රත්‍යේන පච්චෝ. දැන් අභ්‍ය අව්‍යාකෘත කියන එක අභ්‍යාකත කියන කොබට තෝරලා දෙන්නට අවශ්‍යයි. විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි, ඒක වැඩ කරන චෛතසික අ 38යි තමයි විපාක කියන්නේ. අව්‍යාකෘත කියලා මෙතනදි ගන්නෙ. අව්‍යාකෘත කියලා විපාක නොව එතන ක්‍රියාක්‍ය වුණානේ. එන්නේ කියන චිත්තචෛසික මූලවල තමයි මෙතන අව්‍යාකෘත කියලා ගන්න. නැත්නම් අව්‍යාකෘත කියන පදයට නිවනත් ඇතුළත් වෙනවා. මෙතන නිවන ගන්නෙ නැහැ. රූප 28ත් ඇතුළත් වෙනවා. මෙතන ගන්නෙ නැහැ. මන්දයත් මෙතන චිත්තචෛතසිකවල රටාවකුයි කියලා දෙන්නේ. ඒකාන්තේ මනන්තර ප්‍රත්‍යයෙන් සමනන්තර ප්‍රත්‍යයෙන් නත්ති ප්‍රත්‍යයෙන් විගත ප්‍රත්‍යයෙන් කියවෙන්නේම චිත්තචෛසික පිළිබඳව පමණමයි. දැන් අපි නිස්සය ප්‍රත්‍ය උපනිස්සය ප්‍රත්‍ය වාය ගත්තොත් එහෙම ඒ වගේ රූප ධර්ම පිළිබඳවත් කියවෙනවා නිර්වාණය ගැනත් කියවෙනවා අර පරමාර්ථ ධර්ම සියල්ල ගැනම කියවෙනවා හැබැයි අනන්තර ප්‍රත්‍යයෙන් සමානතර ප්‍රත්‍යයෙන් කෙලින්ම චිත්තචෛසික පිළිබඳව පමණමයි කියවෙන්නේ. නත්ති ප්‍රත්‍යයෙන් විගත ප්‍රත්‍යයෙන් කෙලින්ම චිත්තචෛසික පිළිබඳ පමණමයි කියවෙන්නේ. ඒක මතක තියාගන්න. මේ විශේෂ අවබෝධයට කරුණු කියන මොකද මම දිගටම කියාගෙන ගියත් ඔබට පැටලෙන තැන් ඇති නිසා පැටලෙන්න තියෙන යම් තාක් වේනම් ඒ හැම තැනක්ම මේ දිගහැර දිගහැර යන්නේ. ඊළඟට බලන්න මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට ඒ නිසා උපකාර වෙනවා කියලා කිව්වේ ඒ චිත්තවීතිය බලන් ඒක වැඩ කරලා ජවන් හතෙන් පස්සේ අතිමහන්තාරම්මන චිත්තවීතියක් නම් මොකද වෙන්නේ? තදාරම්මන දෙකට වැටෙනවානේ. ඒතකොට පළවෙනි තදාරම්මණයට වැටෙනවානේ. අන්න පළවෙනි තදාරම්මණයට මුලින් තියෙන මොකක්ද? හත්වෙනි ජවණය, කුසල ජවණය. අන්න ඒක තමයි හත්වෙනි ජවණය අර කියන තදාරම්මණයේ චිත්තක්ෂණ ඉපදීමට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා මුලින් ඉපදිලා ප්‍රත්‍ය වුණා. අපි කියනකො තදාරම්මන නූපදී මහාන්තරම්මන වීතියක් දීුවේ කියලා. එහෙනම් මොකද වෙන්නේ? එහෙමනම් කෙලින්ම වැඩ කරන්නේ භවංග හිත. ඒක විපාකයක් ඒක. භවංගයක් වැඩ කරන්නේ. ඔන්නෝක තමයි ඒකේ මුලින් මුලින් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතියක් පහළ වීමට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන්නේ. ඊළඟට අපට තවෝකි ගන්නට පුළුවන්. අපි කියමුකෝ දැන් මෙහෙම නිරෝධ සමාපත්තියට සමවැදලා මේ අපි කියමුකෝ මෙහෙම දැන් රහතුන් වහන්සේ ගන්නට බෑ මෙතනදී මොකද එතන මේකට සම්බන්ධ කරන්න මේ ශීර්ෂයට සම්බන්ධ කරන්නට බෑ අපි කියනකො මෙහෙම යම් කිසි කෙනෙක් සෝවාන් වෙනවා කියනකො දැන් සෝවාන් වෙනකොට බලන්න පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ, සෝවාන් මාර්ගය. හරි? පරිකර්ම කියලා කියන්නේ කාමාවචර කුසල වලින් ඥාන සම්ප්‍රයුක්ත කුසල වලින් එකක්. උපචාර ඥාන සම්ප්‍රයුක්ත කුසල වලින් එකක්. අනුලෝම ඥාන සම්ප්‍රයුක්ත කුසල වලින් එක චිත්තක්ෂණයක්. ගෝත්‍රබු පෘතුග්ජන ගෝත්‍රයේ මැඩලා ආර්ය ගෝත්‍රයට ප්‍රවේශ වෙන හැරවුම් ලක්ෂය. එතකොට ඒකත් කාමාවචර කුසල ජවන. ඊළඟට සෝවාන් මාර්ගය. ඒකත් කුසල්. ඊට පස්සේ මොකද්ද වැඩ කරන්නේ? ඵලසිත දෙකක්. තීක්ෂණ ප්‍රඥාට නම් ඵලසිත තුනක්. එතකොට අන බලන්න එතකොට නම් සෝවාන් මාර්ගහිත කුසල්. ඒ කුසලයට පස්සේ වැඩ කරන විපාක සිත් දෙකක්. අන්න එතනත් කියන්නේ මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට මෙතනනම් විපාකයකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඔය විදිහට සෝනස් අකුරුදාගාය මාර්ගය සම්බන්ධ කරලා ගන්න අනාගාය මාර්ගය සම්බන්ධ කරලා ගන්න ලේසි. ඔන්නෝක තමයි කියන්නේ මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟට බලන්න පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චින පච්චය. දැන් මෙතන හිතා ගන්න ඔබ රූපාදී ආරම්මණයක් අරගෙන ඒකට ඇලුනා, ඒක ගැටුණා, ඒක මුලා වුණා. ලෝභ හිතක් හරි, ද්වේෂ හිතක් හරි, මෝහ හිතක් හරි පහළ වෙන අවස්ථාව කියලා හිතා ගන්නකො. දැන් ඒ වගේ අවස්ථාවකදී ඒක ඉතින් ජවන්නේ කොහොමද වැඩ කරන්නේ? ඈ? ජවන් වැඩ කරනවා. අකුසල ජවණයක් වැඩ කරනවා. ඒවා හතේ පමණමනේ. ඕනම් අඩු වෙන්නට පුළුවන් නැත්නම් හතම තමයි අර දැන් ඵල සමාපත්තියකට සමවදින කොට වාගේ බොහෝ වැඩ කිරීමක් ඇත්තේ නැහනේ විපාකසිත. දැන් මෙතන කෙලීම අපට ගන්නට පුළුවන් අර ආකාරයට ඔන්න අපි රූපාරම්මණය ගත්තා කියනකොට ඇලෙන විදිහට ඒ ගත්තට පස්සේ ඔන්න අර සුපුරුදු ආකාරයට චක්කු විඥාන ආදිය පහළ වෙලා අපට පහළ වෙනවා අකුසල් ජවන් හතක් පළවෙනි අකුසල ජවණය දෙවෙනි අකුසල ජවණයට අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍යයයි. දෙවෙනි අකුසල ජවණය තුන්වෙනි අකුසල ජවණයට අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. තුන්වෙනි ජවණය හතරවෙනි එකට හතරවෙනි එක පස්වෙනි එකට පස්වෙනි එක හයවෙනි එකට ප්‍රත්‍ය වෙනවා. හත්වෙනි එක ඒක ගන්න බෑ. හත්වෙනි එකට පස්සේ වැඩ කරන්නේ කොතදාරම්මන ඒවා විපාක එක්ක භවංගේවත් විපාක. මම හිතනවා තේරෙන්නට ඇති. ඊළඟ අවස්ථාව මොකද්ද? පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චින පච්ච. අන්න ඒක ගන්නට පුළුවන් මේ විදිහට හත්වෙනි අකුසල ජවණේ වැඩ කරා ඊට පස්සේ සදාරම්මන නම් අව්‍යාකෘත. භවංගන අව්‍යාකෘත. ඒ ශීර්ෂයේ තෙන්න ගැලපෙන්නේ. ඊළඟ එක බලන්න පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චින පච්ච. අව්‍යාකෘත සිතක්. දැන් මෙතන අව්‍යාකෘත කියනකොට මෙතෙන්ද ගන්න පුළුවන් ඕනම් කුසල් ගන්නත් පුළුවන්. sorry. මෙතෙන්ද ගන්නට පුළුවන් විපාක ගන්නත් පුළුවන් ක්‍රියා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි කියනකො දැන් අපට දැන් අපි රැයක් නිදාගෙන ඉඳියා කියනකො. දැන් රැයක් නිදාගෙන හිටියට පස්සේ අපට වැඩ කරන බවංග ගන්න කොච්චරද? කියන්න බෑනේ. රැයක් නෙවෙයි සාමාන්‍යයෙන් අපි ඇස කරන ආසාදීන් අරමුණු ගන්නකොට වුණත් ඒ අරමුණු ගැනීමකට අතරතුර ද්වේ භවංගානි බුද්දස්ස බුදුරජාණන් වහන්සේනේ භවංග දෙකක් වැඩ කරන්නේ. සාරිපුත්තස්ස 16. සාරිපුත්තු ස්වාමීන් වහන්සේටනේ 16ක් වැඩ කරන්නේ. අඤ්ඤේ සම්පන සත්තානං ගණනාපි අසංඛ්‍යා. අනෙක් සත්වයින්ට අරමුණු අරමුණක් ගැනීමත් එක්ක ජවන් වීති වැඩ කිරීමක් තවත් ජවන් වීතියක් වැඩ කිරීමක් අතරතුර වැඩ කරන භවංග ගාන කියන්නට බෑ. මොකද හේතුව ප්‍රායෝගික මට්ටමින් ගත්තට පස්සේ මොලේ සෛල දියුණු වෙලා මදි. ඒතකොට රහතුන් වහන්සේලාත් දියුණු වෙලා නැද්ද? දියුණු වෙලා. හැබැයි 100ට 100ක් මොලේ සෛල මේ ක්‍රියාකාරීත්වයේ තියෙන කාගේද? අපේ ගුරුවරයාගේ. අපේ මහෝත්තම ගුරුවරයාගේ. අපේ පුරා බුදුරජාණන් වහන්සේ අපට හිතන්න පුළුවන් අනාගාමී උතුමෙකුට වැඩ කරන භවංග ගානට වඩා සෝවාන් කෙනෙකුගේ භවංග ගාන වැඩි වැඩ කරනවා. සකෘදාගාමී කෙනෙකුගේ භවංග වැඩ කරන ප්‍රමාණයට වඩා සෝවාන් කෙනෙකුගේ වැඩ කරන භවංග ගාන වැඩි කියලා අපිට හිතන්න පුළුවන් අර විදිහට. හුඟක් භාවනා කරන කෙනෙකුගේ වැඩ කරන භවංග වලට වඩා එසේ නොකරන කෙනෙකුගේ භවංග වැඩ කරනවා වැඩි කියනට පුළුවන්. බල්ලෙක් වාගේ සතෙක් ගන්න නිතරම නිදී වැඩ කරන භවංග වැඩි. එතකොට යම් තැනකදී මේ භවංග වැඩ කරන්න පටන් ගත්තා නම් ඒ මුල් භවංගේ ඊළඟ භවංගයට ඊළඟ භවංගේ ඊළඟ භවංගයට අර විදිහට අනන්තර ප්‍රත්‍යම් ප්‍රත්‍යය ඒක තමයි කියේ පොරිමා පොරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චින පච්චිය. ක්‍රියාගත්තොත් ඒක රහතුන් වහන්සේට. දැන් අපට වැඩ කරන ක්‍රියා හැම ගන්න බෑ. අපට ක්‍රියා සිත් දෙකනේ වැඩ කරන්නේ. පංචද්වාර වර්ජණයයි මනෝද්වාර වර්ජණයයි කියලා. ඒක ඉතින් දිගටම වැඩ කරන්නේ නෑනේ. අර රූපාරම්මණක් රූපාරම්මණ ආදියකට චක්කු විඥාන ආදී පහළ වෙන්න ඉස්සරලා වොන්න පංචඅද්වාර වර්ගින වැඩ කරනවා. ආයේ දෙපැත්තේ නෑනේ ක්‍රියාසිතක්. ඊළඟට මනසින් අරමුණක් ගන්නකොට ඕන වැඩ කරනවා මනෝද්වාර වර්ගිනේ. එතකොට දෙපැත්තෙන් වැඩ කරන ඊළඟට ජවන්නේ ඉන්නේ. ජවන් ක්‍රියා නෙවෙයිනේ යට මාර්ගඵලලාභියෙකුට පෘතුග්ජන කෙනෙකුට. ඒ නිසා එතෙන්න ගන්න බෑ. එතකොට ක්‍රියා ගන්න පුළුවන් කාටද? රහතුන් වහන්සේට වැඩ කරන ක්‍රියාසිත. එතකොට රහතුන් වහන්සේට අපට අපට කුසල හෝ අකුසල හෝ ජවන් වෙනුවට එතෙන් දෙන්නේ චිත්ත වීතියක රහතුන් වහන්සේ නමකට බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේට ක්‍රියා. අපි අර කාමාවචර සිත් ඉගෙන ගන්නකොට සෝමනසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික ක්‍රියාසිත ආදී වශයෙන් අටක් ඉගෙන ගත්තේ. අහිතෝත්පාදයේ කියලා එකකුත් ඉගෙන ගත්තේ. ඒවා ජවන බවටපත් වෙනවා. අර කියන පංචද්වාර වර්ජණයයි මනෝද්වාර වර්ජණයේ ක්‍රියා මේ ජවන් බවටපත් වෙන්නේ නැහැ. ඊළඟට රූපාවචර ධානය වැඩුවනම් අරූපාවචර ධානය වැඩුවනම් අන රාතුන් වහන්සේට peeliyට peeliyට peeliyට ක්‍රියාසිත වැඩ කරනවා. ඒ ක්‍රියාසිත වැඩ කරනකොට අපට ඒ කියන කාමාවචර රූපාවචර අරූපාවචර කුසල් වැඩ කරනකොට ඒකට හිලව් වෙන්න විකල්ප වශයෙන් වැඩ කරන රාතුන් වහන්සේට කෝටි ප්‍රකෝටි ගණන් වැඩ කරන්න පුළුවන්. ජවන් හතේව වැඩ කරන තැන ඉඳලා කෝටි ප්‍රකෝටි ගණන් වැඩ කරන්න පුළුවන් ධානා සමාපත්තිය වලට ධානා එහෙම ලැබනකොට වැඩ කරන්න පුළුවන්. ඒවා මොනවද? ක්‍රියා. එතකොට ඒ විදිහට ක්‍රියා මුල් ක්‍රියාසිත ඊළඟ ක්‍රියාසිතට ඊළඟ ක්‍රියාසිත ඊළඟ ක්‍රියාසිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රාප්ති වෙනවා. අන්න ඒක තමයි මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයක් සඳහා අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රාප්ති වෙනවා කියන විග්‍රහය. ඒකට විපාක ගණ්ඩත් ඕනේ, ක්‍රියා ගණ්ඩත් ඕනේ. ඊළඟට පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චින පච්චය. ඒ කියන්නේ මුල් මුල් අව්‍යාකෘතයක්. ඒ කියන්නේ මෙතන අපි ගන්නෝ විපාකසිතක් කියනකො. දැන් විපාකසිතක් වැඩ කරාට පස්සේ බලන්න කුසල් හිතකට උපකාර වෙනවද කියලා අනන්තර ප්‍රත්‍ය. ඒකනම් වෙන්නේ නෑනේ. එහෙනම් අව්‍යාකෘතයේ තියෙන ක්‍රියාසිතක් අරන් බලන්න. ඒක නම් වෙන මොකද හේතුව? පංචද්වාරයෙන් ගත්තු අරමුණක් මුල් කරගෙන අපි කුසල් වීතියක් පහළ කරනවා නම් යෝනිසෝ මනසිකාරය සම්බන්ධ කරගෙන අන්න වොත්තපන චිත්තය ක්‍රියාසිතක්. මනෝද්වාර වර්ජනයනේ. ඊට පස්සේ පළවෙනි ජවණය. ආන් එහෙනම් මේ ක්‍රියාසිත පළවෙනි ජවණයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට මනෝද්වාරයෙන් ගත්තු අරමුණක් කියනකොට දැන් භාවනාම කරන කෙනෙක් කියනකොට එයා චක්කුසෝත ගාන ජීවාකාය වල නෙවෙයි කෙලින්ම මනෝද්වාරයෙන් අරමුණ ගත්තා කියලා අපි කියනවා ධානයක් ලබනවා කියනකොට ධානයක් ලබනකොට අර විදිහට මනෝද්වාර වර්ජණය වැඩ කරනවා ඊට පස්සේ පරිකර්ම උපචාර අනුලෝම විදිහට වැඩ කරනවානේ ඒතර පරිකර්ම අවස්ථාව මොකක්ද කුසල අන්න එතකොට මුල් මුල් අව්‍යාකෘතයක් මෙතරනම් ක්‍රියා පස්සේ අර කියන පළවෙනි ජවණය පහළ වීමට අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. කුසලයකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආයතකොට ගන්නවා අර විදිහට පංචද්වාරයෙන් හරි එහෙම නැත්නම් මනෝද්වාරයෙන් හරි අරමුණක් ගන්නවා එතකොට වොත්තපනේ පංචද්වාරයේ වශයෙන් ගත්තොත් වොත්තපනේ තමයි ඒ අකුසල ජවන පළවෙනි ජවනට මෙහා පැත්තෙන් තියෙන්නේ. මනෝද්වාරයෙන් ගත්තා නම් මනෝද්වාර වර්ජනේ තමයි මේ පළවෙනි අකුසල ජවනට මෙහා පැත්තෙන් තියෙන්නේ. එතකොට ඒ නිසා ඒ විදිහටත් ඒ කියන පංච මේ වත්තපනේ හරි මනෝද්වාර වර්ජනේ හරි තමයි ජවනයේ පටන් ගන්නට මෙහා පැත්තෙන් තියෙන්නේ. එතකොට අන්න ඒ කියන ක්‍රියා අව්‍යාපෘතය අර කියන අකුසලේ ජවනය පළවෙනි ජවනයට අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. ඊළඟට සමස්තය එකතු කරනවා. යේසං යේසං ධම්මානං අනන්තරා යේ යේ ධම්මා uppajjanti චිත්තචේතසිකා ධම්මා තේ තේ ධම්මා තේසං තේසං ධම්මානං අනන්තරප්පච්චේන පච්චෝ යම් යම් චිත්තචෛතසික ධර්මයන්ට අනතුරුව යේ යේ ධම්මා uppajjanti චිත්තචේතසිකා ධම්මා යම් යම් චිත්තචෛතසික ධර්ම උපදිනවා නම් තේතේ ධම්මා අර කියපු මුල් මුල් චිත්තචෛසික ධර්ම තේසං තේසං ධම්මානම් ඒ කියන ඊළඟට පාවන චිත්තචෛසික ධර්ම චිත්තෝත්පාදයන්ට අනන්තරප්පච්චේන පස්ස අනන්තරප්පත්‍ය පත්‍ය වෙනවා අනන්තරප්‍රත්‍යයෙහි ශීර්ෂ 18ම විස්තර කළා. මේක ගොඩක් විස්තර කළා. මොකද අපි ඔය ඉස්සරලා මේ ප්‍රත්‍ය පිළිබඳව ඔබට විග්‍රහ කරලා තියෙනවා. ඒව අපි පැය පහකදී ඔක්කොම ඉවර කරලා තියෙනවා 24ම විස්තර කරලා. දැන් මේ ගොඩක් විස්තර කරනවා මොකද අපි මැරිච්ච කාලයකදී නමුත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට භාවනාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේවා ඉතා වැදගත් වෙන නිසා. ඊළඟ අවස්ථාව බලන්න අපි මේක ගන්නට ඕනේ පටිච්ච සමුප්පාදයට ගලපන්නට ඕනේ. එතකොට තමයි වඩාත් පැහැදිලි වෙන්නේ. එතකොට පටිච්ච සමුප්පාදයේ ඔබට මම එදා කියලා දුන්නා පරමාර්ථ ධර්මවලට ඒක ආදේශ කරගන්න ආකාරය. ඒක නම් හොඳට මතකේ තියෙන්නට ඕනේ. අවිජ්ජා කියන්නේ මෝහය, සංකාර කියන්නේ කුසල කුසල චේතනා, විඥාන කියන්නේ ප්‍රතිසන්දිය ලබා දෙන විඥාන සිත් 19ක්. නාම රූප කියලා කියන්නේ කර්මජ රූප ටික එහෙම නැත්නම් රූප 28ම. නාම කියලා කියන්නේ ඒ ඒ විපාක සිතේ වැඩ කරන චෛතසික චක්කායතන ආදී ආයතන හය කියන්නේ චක්ෂු ප්‍රසාද රූපය ආදී ඒ ටිකත් මන ආයතනේ කියන්නේ අර කියපු විඥාණයමයි ප්‍රතිසන්දිගත් විඥාණයමයි සලායතන පච්චා පස්සෝ කියලා කියන්නේ චක්කුසෝත ගාන ජීවා කාය මන කියන මේවා මුල් කරගෙන පහළ වෙන චක්කු සම්පස්සාදී ස්පර්ශයයිසික 6 පස්සපච්චා වේදනා කියලා කියන්නේ ඒ ඒ කියන ආයතනය මුල් කරගෙන පහළ වෙන වේදනා චෛතසිකයේ චක්කු සංපස්සජා වේදනා ආදී වශයෙන් වේදනා පත්‍ය තණ්හා කියලා කියන්නේ ඒවා චක්කු චක්කු සංපස්ස වේදන වේදනා ආදී මුල් කරගෙන පහළ වෙන ඒ ඒ තණ්හා තණ්හා පත්‍ය උපාදානං කියලා කියන්නේ කාමෝපාදාන ආදී හතර එකෙන් කාමෝපාදානය කියන්නේ ලෝභය දිට්ඨ උපාදානාදී තුන කියන්නේ දිට්ඨි චෛතසිකය. උපාදානපච්චය භව කියන්නේ පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤාවි සංඛාරා අනිඤ්ඤාවි සංඛාර කියන අවිජ්ජාපච්චය සංඛාරා කියපු තැන එන අකුසල චේතනා 12ත් ලෞකික කුසල චේතනා පද්ධතියක් භවපච්චා ජාති කියලා කියන්නේ සංඛාරපච්චා විඥානං කියපු තැන කියවෙච්ච ප්‍රතිසන්දි විඥානසිත 19 ඊළඟට ජාතිපච්චා ජරා මරණං ආදී කියන්නේ අර කියන නාම රූප සලායතන පස්ස වේදනා කියපු ඒ ධර්මතා ටිකම තමයි පරමාර්ථ වශයෙන් ගත්තට පස්සේ. එහෙමනම් ඔන්න ඔය ටික හොදට දැනගෙන තියෙනකොට මේක පටිච්චසමුප්පාදයට ගලපනකොට පළවෙනි එක ගන්න දැන් මේ කියන අනන්තර ප්‍රත්‍ය පටිච්චසමුප්පාදයේ කොතන කොතනද ලැබෙන්නේ කොතන කොතනද නොලැබෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන පමණයි ලැබෙන්නේ. එතකොට දැන් ඒ කියන ඒ ඒ ප්‍රත්‍යක් ඒ ඒ තැන ලැබෙන්නේ කොහොමද? නොලැබෙන්නේ කොහොමද? ඔබ දැනගත යුතුයි. ලැබෙන එකක් දැනගත යුතුයි නොලැබෙන එකක් දැනගත යුතුයි ලැබෙන්නේ කොහොමද නොලැබෙන්නේ කොහොමද කියන එකත් යෙදෙන්නේ කොහොමද නොයෙදෙන්නේ කොහොමද කියන එකත් ඔබ දැනගත යුතුයි මේකට පින්වත්නි හොඳ ධර්මඥානයක් මේ මේ කාරණා පිළිබඳව තිබිය යුතුත් වෙනවා එමෙන්ම හිතේ එක්තරා ආකාරයක තැම්පත්කමක් තියෙනටත් ඕනේ එතන මුලින් කියන එක අගට එනකොට මතක නැහැ බලන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන අනන්තර ප්‍රත්‍ය යෙදෙන්නේ කොහොමද කියලා. අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ මුල් මුල් චිත්තෝත්පාදයක් ඊළඟට ඊළඟට චිත්තෝත්පාදයක් පහළ වීමට ඉපදීම වශයෙන් උපකාර වීම. මුලින් මුලින් පහළ වීම. එතකොට බලන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන මේ කියන අනන්තර ප්‍රත්‍ය තියෙන කොහොමද තියෙන්නේ? මෙතන තියෙනවා පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා කොටස් කීපයක් නේ. පුඤ්ඤාවි සංඛාර කාමාවචර කුසල චේතනා 8යි, රූපාවචර ධානා කුසල චේතනා 5යි. ආනිඤ්ඤාපි සංකාර ආකාසානංචායතනාදී අරූපාවචර කුසල චේතනා හතර. ඉතුරු වෙන්නේ අපුඤ්ඤාපි සංකාර. ලෝභ චේතනා 8යි, ද්වේෂ චේතනා 2යි, මොහ චේතනා 2යි. ඒ ලෝභ හිතේ අවිද්‍යාව නැමැති මෝහය නැද්ද? ලෝභ හිතේ වැඩ කරන ලෝභ චේතනා හැම එකක් සමගම මෝහය වැඩ කරන්නේ නැද්ද? වැඩ කරනවානේ. දේශසිත දෙකේ වැඩ කරන චේතනා දෙක සමග මෝහයකට යෙදෙන්නේ නැද්ද? යෙදෙනවානේ. මෝහසිතේ වැඩ මෝහසිත දෙකේ වැඩ කරන මෝහ චේතනා දෙකත් එක්කලා අවිද්‍යාව නැමැති මේ මෝහය එකට වැඩ කරන්නේ නැද්ද? වැඩ කරනවානේ. එහෙමනම් ලෝභ හිතක් පහල කරනවා. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පංචම, ෂෂ්ඨ, සප්තම විදිහට ජවන් හතක් පහල වෙනවා. ඒ ජවන් හත පහල වෙනකොට පළවෙනි ජවණයෙහි තියෙන චේතනාවත් එක්කලා මෝහය නැද්ද? අවිද්‍යාව නැද්ද? තියෙනවනේ. දෙවෙනි හිතේ වැඩ කරන ලෝභ චේතනාවත් එක්කලා මෝහය නැද්ද? තියෙනවානේ. තුන්වෙනි හිතේ, හතරවෙනි හිතේ, පස්වෙනි හිතේ, හයවෙනි හිතේ, හත්වෙනි හිතේ තියෙනවානේ. එහෙමනම් ඔන්නෝක තමයි කියන්නේ පළවෙනි චිත්තක්ෂණේ ඉපදිලා දෙවෙනි චිත්තක්ෂණේ ඉපදීමට උපකාර වෙන්නේ යම්සේද ඒ විදිහටම පළවෙනි චිත්තක්ෂණයේත් ඒ චිත්තක්ෂණයේ තියෙන චේතනාවත් එක්කලා මෝහය වැඩ. දෙවෙනි චිත්තක්ෂණයේ තියෙන චේතනාවත් එක්කලා මෝහය වැඩ. තුන්වෙනි චිත්තේ තියෙන චේතනාවත් එක්කලා මෝහය වැඩ. හත දක්වාම වැඩ. එතකොට අන්න බලන්න මුල් චිත්තක්ෂණයේ තියෙන මෝහය අනන්තර ප්‍රත්‍යයෙන් දෙවෙනි චිත්තක්ෂණයේ තියෙන මෝ මේ මුල් මුල් චිත්තක්ෂණයේ තියෙන මෝහයත් සමග සම්ප්‍රයුක්ත වෙන චේතනාවට දෙවෙනි චිත්තක්ෂණයේ තියෙන මෝහයත් එක්ක තියෙන චේතනාවට උපකාර වෙන්නේ නැද්ද? උපකාරයි. එයි පළවෙනි චිත්තක්ෂණයේ මෝහය තිබුණ නැත්නම් ඒ කියන චේතනාව පහළ වෙන්නේ එතකොට එතකොට මේ මෝහයත් එක්කම පහළ වුණා මෝහයත් එක්ක මේදුණා. එතකොට පළවෙනි චේතනාවේ තිබුණු මෝහය ඒ චිත්තක්ෂණයට ඉපදීම වශයෙන් උපකාර වුණා. ඒ ඉපදීම දෙවෙනි චිත්තක්ෂණේ ඉපදීමට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. තුන්වෙනි එක ඉපදීමට දෙවෙනි චිත්තක්ෂණයේ චේතනාවත් එක්ක වැඩ කරපෝ මෝහය උපකාර වෙනවා. අනන්තර ප්‍රත්‍යයෙන් ඒ චිත්තක්ෂණේ උපකාර වෙනවා. තුන්වෙනි එක හතරවෙනි එකට හතරවෙනි එක පස්වෙනි එකට පස්වෙනි එක හයවෙනි එකට හයවෙනි එක හත්වෙනි එකට. ඒ විදිහට ඒ හැම එකකම මෝහය වැඩ කරනවා. ඒ චේතනාවත් එක්කලා හැමනම් අවිජ්ජා පත්‍ය සංඛාරා කියපු තැන අනන්තර ප්‍රත්‍ය තියෙනවා. පැහැදිලි. හොඳට කල්පනාවෙන් හිටියනම් පැහැදිලි. ඊළඟට බලන්න අනිත් තැන් තියෙනවා සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලායතන සලායතනපච්චය භස්සෝ භස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති මේ එක තැනකවත් අනන්තර ප්‍රත්‍ය නැහැ මේ එක තැනකවත් අනන්තර ප්‍රත්‍ය නැහැ. ඔබ කල්පනා කරලා බලන්න. සංකාරපච්චය විඥානං කියන තැන ගන්න. සංකාර කියලා කියන්නේ වෙන චිත්තක්ෂණයක් කර්ම. විඥාන කියන්නේ වෙන චිත්තක්ෂණයක්. එතකොට එතන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මොකද වෙන භවයක් සම්බන්ධ වෙනවා. වෙන භවයක්. එතකොට මේ කියන ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍ය නැහැ. ඊළඟට අපට කියවනේ අනන්තර ප්‍රත්‍ය කියන්නේ කොහොම අනන්තර ප්‍රත්‍ය අපට දැන් ඔබට දැන් ඕක ගලප ගන්නට ඕනේ අර අනන්තර ප්‍රත්‍ය 18ක් ශීර්ෂ කීවා. ඒ 18 අනුවයි ගලපන්නේ. බලන්න 18 කෝකද එතකොට අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන තියෙන්නේ. පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චින පච්චයෝ අන්න ගලපන ඇති ආ පුරිමා පුරිමා කුසල ධම්මා එතකොට අවිද්‍යාව සහිත චේතනාව මුල් චිත්තක්ෂණය දෙවෙනි චිත්තක්ෂණයට උපකාර වෙනවා දෙවෙනි එක තුන්වෙනි චිත්තක්ෂණයට උපකාර වන්න මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට මුලින් ඉපදීම වශයෙන් උපකාර වෙනවා අන්න අනන්තර ප්‍රත්‍ය. එතකොට දැන් අනිත් තැන් වලට ඔබම ගලපලා බලන්න එතකොට. සංකාරපච්චය විඥානං කියන තැන මේ අනන්තර ප්‍රත්‍ය තියෙනවද කොකද? මේ ප්‍රත්‍ය 18ෙම ගලපලා බලන්න යෙදෙනවද කියලා. යෙදෙන්නේ නැහැ. අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එක එක ඕන්නම් ගලපලා බලන්න. ඉස්සරලා කියනවා චක්කු විඥාන ධාතුච තං සම්පේත්තකාච ධම්මා මනෝ ධාතියා තං සම්පේත්තකානංච ධම්මානං අනන්තරප්පච්චේන පච්චයෝ. ඉතින් සංකාර කියන චක්කු විඥානය නෙවෙයි. විඥාන කියන්නේ මනෝ ධාතුව නෙමෙයි. එහෙනම් ඒක නෑ. මනෝ ධාතුච තං සම්පේත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුය. සංකාර කියන්නේ මනෝ ධාතුව නෙමෙයි චේතනා ටිකක්. විඥාන කියන්නේ මනෝවිඥාන ධාතුව තමයි. හැබැයි අතනත් එක ගැලපෙන්නේ. එතන වැඩ කරන්නේ චේතනා ටිකක්. මනෝ ධාතුවයි මනෝවිඥාන ධාතුවට උපකාර වෙන්නේ. එතකොට සංකාර කියලා කියන්නේ පංචද්වාර වර්ජනෙත් නෙවෙයි සම්පටිච්ඡන දෙකක් නෙවෙයි. නිසා යෙදෙන්නේ ඊළඟට සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු එකක්වත් ගන්න බෑ. මොකද චේතනා සංස්කාර කියලා කියන්නේ සෝත විඥාන ධාතුවක් නෙවෙයි ජීව ඝාන විඥාන ධාතුවක් නෙවෙයි ජීවා විඥාන ධාතුවක් නෙවෙයි කාය විඥාන ධාතුවක් නෙමෙයි තේරෙන්න ඇති ඊළඟට මනෝ ධාතුව ගන්නකොට සම්පටිච්ඡනේවත් පංචද්වාර වර්ජනේවත් නෙමෙයි සංඛාර කියලා කියන්නේ චේතනා ටිකක් ඒ නිසා ඒ ඒ 10ම ගන්න බෑ ඊළඟට බලන්න පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසල පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චින පච්ච. එතකොට මෙතන කුසල් තියෙන එක වෙනම කතාවක්. මෙතන නම් කුසල් තියෙනවා මොකද පුඤ්ඤාවිසංකාර කියනකොට. හැබැයි විඥාන කියනකොට ඒක කුසල් නෙවෙයි. අනන්තර ප්‍රත්‍ය නැහැ. ඊළඟට මුල් මුල් කුසලයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා. එතකොට ඒකත් නැහැ. පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමාන අභ්‍යාකතානං ධම්මාන. අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවීමක් නැහැ. ඊළඟට පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මාන. එතකොට අතන නම් තියෙන අකුසල් ටිකක්. හැබැයි විඥාන කියන්නේ අකුසලයක් නෙමෙයි. ඒ විදිහට මුල් මුල් අකුසලයක් අව්‍යාකෘතයකට උපකාර වෙනවා කියන එකත් එතෙන්දී දෙන්නේ. නෑ මොකද අපි ඔබට කියලා දුන්නනේ යෙදෙන ආකාරය ඉස්සරලා මේක ගලපා ගන්න ලේසි. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් ඊළඟ ඊළඟ අව්‍යාකෘතයකට. එතකොට සංකාර කියන්නේ අව්‍යාකෘත නෙමෙයි. කුසල්හක් අකුසල්. විඥාන කියන්නේ අව්‍යාකෘත. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතියක් පස්සේ පස්සේ කුසලයකට ඒක ගණ්ඩත් බෑ මොකද විඥාන කියන්නේ කුසල් නෙමෙයි. සංකාර කියන්නේ අව්‍යාකෘත නෙමෙයි. මුල් මුල් අව්‍යාකෘතයක් අකුසලයේ අකුසලයකට ඒක ගණ්ඩත් බෑ. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තට පස්සේ එනම් එක තැනයි ගන්න පුළුවන්කම ඊළඟට තම තමාම ගලපලා බලන්න අර විදිහට විඥාණයෙන් නාම රූපයට නාම රූපයෙන් සලායතනයට සලායතනයෙන් පස්සේට ඔය එක තැනකවත් මෙන්න මේ කියන අනන්තර ප්‍රත්‍යය දෙන්නේ නැහැ.